මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඒ රම්බණ්ඩා මින් බණ්ඩා ආ මුදලාලි මහත්තයා හ්ම් හරි කිට්ටුවා හරි කිට්ටුවා බොට මං කීවා බඩු මනින සේරුව වලට බඩු දාලා මැනලා විකුණනකොට ඒ සේරුව වල හරි හුණ්ඩු වල හරි ඇතුල් පැත්තේ තියෙන අඩිය පෙන්වන්නට එපා කියලා. හ්ම්. ඇයි මං එහෙම කිව්වේ? හ්ම්. කල්පනා කරලා උත්තර දීපන්. දිගහට. එහෙමයි. එහෙමයි. ඒ ඒ බඩු මනින සේරුවල නැත්තම් මේ මේ අර හුඳුවල අඩියේ ඉතුරු වෙන බඩු අපි ආපහු හැමෙන් බක්කි වලට දානවා දැනගනින් කියලා. භාගයක් හරි. නමුත් මම බොට කීවා ඒ කුළුබඩු මනින සේරුවල නැලිවල හුඳුවල අඩියට අපි එදා සිය බලා තට්ටුවක් දාලා හයි කෙරුවා. බොට මතකද? ඇයි එහෙම කෙරුවේ? කිරණ මනින වාජන ඇතුලේ නැත්තම් අඩියේ ඇයි අපි සියඹලා තට්ටුවක් දාලා තද කෙන්නේ? එතකොට එතකොට ඒ පරිප්පු මුං ඇත කඩල හාල් වගේ දේවල් වල රස වැඩි වෙන්න. නේ හිම්බණ්ඩු. දැන් අපි මේ හාල් මන්න සේරුව ඇතුලේ අඟල් දෙකක් විතර සියඹලා තට්ටුවක් දාලා එදා තද කෙරුවා මතකද? අයියේ. <laughs> එතකොට ඒ හාල් සල්ලි වලට ගන්න මේ කස්ටමර්ලා ඒගොල්ලන්ට හුඟක් රස වැඩි වෙලා තව තවත් හාල් ගන්න කඩේට ගෙන්න ගන්න පුළුවන් හින්දා මේ බලපන් හිම්බන්දා මං උඹට මේ රස්සාව දුන්නේ මම දෙවනි සැරේට කසාද බඳින්ට යන අර සුදු මැණිකේ නැන්දා හින්දා අන්න හරි හැබැයි ගොයියෝ මේ වෙළඳාමේ තියෙන හොරමැර සේරම උඹ හොඳට ඉගෙන ගත්තේ නැත්තම් උඹ යනවා ගෙදර. අනේ බුදු මුදලාලි මහත්තයෝ ඒකනම් කරන්තේ එපා. යසෝ හාමි බලන් ඉන්නවා මම මේ රස්සාව කරගෙන හිටියොත් අපිට පෙරවාතියක් කරගෙන හොඳින් ඉන්න පුළුවන් වෙයි කියලා. හරි. එහෙමනම් මම බොට කියා දෙන වෙළඳ ගනුදෙනු ශාස්ත්‍රයේ හොඳට ඉගෙන ගන්න. හ්ම්. හැමතිස්සෙම බලන්න ඕන කඩේට හුඟක් ලාභෙන්ට මොන කුණු කන්දලක් හරි විකුණලා දාන්න. තේරුණාද? එහෙමයි. එහෙමයි මුදලාලි මහත්තයෝ. හරි. දැන් අපි බහිමු අර පරිප්පු මුං ඇට හාල් එහෙම මනින සේරුවල අඩියට. ඇයි සියඹලා තට්ටුවක් දාලා තද කෙරුවේ කියන තැනට. එතකොට එතකොට හාල් පරිප්පු මුං ඇටවල රසගුණ වැඩි වෙන හින්දා යකාට කියා දෙන්නේ රසගුණ කතා. හොඳයි. අපේ කඩෙන් කවුරු හරි ගන්න හාල් සේරුවකයි. අර පහල කඩ වීදියේ කඩේ හාල් සේරුවකයි තියෙන වෙනස මොකක්ද? උඹට මේ පුරස්සට උත්තර දෙන්න බැරි වුණොත් උඹ කෙද. හ්ම් මං එන්නම් අර සෙනඟට කතා කරන්න. හ්ම් හාල් සේරුවකයි කඩවීදියේ කඩේක හා සේරුවකයි වෙනස මොකද්ද? මට නම් තේරෙන්නේ හාල් කියන්නේ හාල් වලට ඒව සයිබුනානගේ කඩෙන් ගත්තත් නාඩාර්ගේ කඩෙන් ගත්තත් හාල් හාල්මනේ. ඕ මට දැන් තේරෙනවා. අපේ කඩේ හාල් මනින සේල්විය අඩියට අඟල් දෙකක් විතර සියමලා තෛලමත් අද කෙරුවෙ හින්දා අපේ කඩේ හාල්වල බත් කන්ට මේ ඒ ගන්න මාළු පිණිවලට ඇඹුල් ඕනේ නැහැ. එතකොට ඒ බත් කන මිනිස්සුන්ට අපේ කඩේ හාල්වල රහ දැනිලා මෙහාට එයි හාල් ගන්න අනික මේ පැලැස්සේ වෙදරාල හමිත් එදා කිව්වනේ මේ සියඹලා නිතරම කන උදුවිට මල බද්ද හැදෙන්නේ නැහැ කියලා. ඈ මන් දන්නේ නෑනේ ඒකේ තේරුම නම්. මොකද මලබද්දේ කිව්වේ කියලා. විතරාලා හනිගෙන්ම අහලා බලන්න ඕනේ. ඕන්නේ නෝ මුදලාලි මහත්තයා. ආ. හ්ම්, හිම්බණ්ඩ. හ්ම්. මං ආපු ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. එහෙමයි, එහෙමයි. මොකද්ද මං ආපු ප්‍රශ්නේ? අපේ කඩේ හා සේරුවකයි අර පහල කඩ වීදියේ තියෙන සේරුවකයි වෙනස මොකද්ද කියලා. තේරුණාද වෙනස? හොයාගත්තද රහස? එහෙමයි. අපේ කඩේ හාල් මනින සේරුවේ නැලියේ අඩියට තද කරලා තියෙන අඟල් දෙකක් විතර උස සියඹලා තට්ටුවේ ඉඳා ඒ බත් කන උදවියට වැඩි ඇඹුල් දාන්න ඕනේ නැහැ. අනික අපේ කඩේ හාල් වලින් වෙන බත් කන උදවියට මල බද්දේ හැදෙන්නේ නැහැ. මොන බද්ද කිව්වා? මල බද්දේ. මුදලාලි මහත්තයෝ ඒක එදා කිව්වේ මුදලාලි මහත්තයාට අර බේත් ගන්නට කියලා මාව ඇරියා නේද මේ පැලැස්සේ වෙදරාළහමි ගාවට උන්වහන්සේ කිව්වේ ඒ සියඹලා නිතරම කන බොනකොට මොළ බොද්දේ හැදෙන්නේ නැහැ කියලා ආල බලන්න මගේ හැබෑ බොරු ඔන්න අපෝයි අපෝයි මම මේ දෙවනි සැරේට බැඳ ගන්නට යන සුදුමැණිකේ මට එවාපු උඹට අන් නැති එක පුදුමයි මට තේරුනේ නෑ මුදලාලි මහත්තයා කිව්වද? නියොත් නේ මම බොට මුල ඉඳලම කිව්වා මේ අපේ වෙලඳාම කියන මේ ව්‍යාපාරෙට සල්ලි එන විදිහේ සුළු සුළු උපක්‍රම කෙරුවේ නැත්තම් අපි බංකොලොත් වෙයි කියලා. මොකද්ද බංකොලොත් කියන්නේ? මේ බැංකුවක මොකක් හරි පැටලැවිල්ලක් නෑ නෑ මේ මේ තියෙන දේ සේරම නැති බංග වෙනවා. ශූන්‍ය වෙලා යනවා. අපිට බැංකුවකින්වත් ණයක් ගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ලාභ හොයන්න ඕනේ. මේ අපේ අපෝ එහෙම වුණොත් මගේ මේ රස්සාවත් නැති වෙයි. යසෝහාමි බැඳ ගන්නත් බැරි වෙයිනේ. ආ අනේ හින්දා කඩේ තියෙන හැම බඩුවකින්ම ලොකු ලාභයක් ගන්න ඕනේ. මං ආන්නේ එතකොට කොහොමද අර හාල් පරිප්පු මුං ඇට මනින සේරුවල අඩියට අර සියඹලා අඟල් දෙක තුනක් දාලා කඩදාසියෙන් මහලා තද කෙරුවට අපට ලාභ එන්නේ කොහොමද? ඇයි හිම්බන්ඩෝ එතකොට ඒ මනින සේරුව වලින් හාල් හරි මුං ඇට හරි සේරුවක් විකුණනකොට අපි විකුණන්නේ තුන් කාලයි. <laughs> බොට තේරුණාද? හැබැයි ඒව ඇතුල් පැත්ත කාටවත් පෙන්වන්නට එපා. ආ හරි හරි හරි දැනුයි මට තේරුනේ. එතකොට මේ අපි බඩු කිරන තරහදි වලට යටි පැත්තේ අර කාණ්ඩම් කෑල්ලක් අලෝල තියෙන්නේ. ඒත් ඉතින් ලාභය හොයන්නද? නැත්තම් පිස්සුවට තරහදියේ බඩු දාන පැත්ත පහත් කරලා ඒ කිරන දේවල් විකුණලා දාන්නේ ඒකයි. හැබැයි කොල්ලෝ මේ රහස් කිසිම කෙනෙකුට කිව්වොත් උඹ කෙලින්ම ගෙදර. තේරුණාද? ඒ එහෙයි. අන්න නෝන කෙනෙක් බලා ඉන්නවා මුදලාලි හම්බෙන්න ඕනේ කියලා මගේ හිතේ. හ්ම්. උඹ ගිහින් ඒ ළමයා මෙහාට එවපන්. ඔය එන්නේ කොයිනි? කොයිනිට මං එදා කීවා රෙදි කඩේ මැනේජර් වෙන්න පුළුවන් කියලා. ඊට කලින් නාමිලාගේ පිසෝගේ සම්බන්ධ කඩාකප්පල් කෙරුවේ නැත්තම් ආරච්චිලගේ බූතලේ නාමෙල්ට යයි. නැත්තම් අර දිගා මණ්ඩලේ මනමාලයට යයි. මොන විදියෙන් හරි කොයිනිට නාමෙල්ල ચાલુ කරන්න බලන්න ඕනේ. හරි ගියොත් එහෙමයි. නැත්තම් තව ක්‍රමයක් හොයන්න. ආ මේ කොයිනේ නේද? හ්ම් හ්ම්. අම්මගෙන් ඇහුවද මේ රෙදිසාප්පුවේ වැඩ කරන්නට මං කතා කරුව එක ගැන? ඔව් මාමා. අම්මා කීවා ටික කාලෙකට ඇවිත් වැඩ කරන්නට කියලා. ඇයි ටික කාලෙකට කිව්වේ? අම්මා කියන්නේ කාගෙන් හරි ටියුෂන් අරගෙන තව ඉගෙන ගන්නට කියලායි. ටියුෂන් <laughs> කියන්නේ කාගෙන් හරි ගුරු හරුකම් පාඩම් ගන්න එක නේද? ඔව් මාමා. ඒත් ඒකට හොඳ කෙනෙක් නෑ දැන් මේ මුවන් පැලැස්සේ. මේ මාම දන්න කෙනෙක් ඉන්නවද? ඔව් ඔව් ඔව් මං දන්න කෙනෙක් නම් ඉන්නවා. ඒත් අනේ මං දන්නේ ඒ හාදේ අල්ලන්නේ කොහොමද කියලා. කවුද මාමයි? නාමෙල්. හාපෝ බිසෝ මාව මරයි මං නාමෙල්ගෙන් ටියුෂන් ගන්නවයි කියලා දැනගත්තොත්. <laughs> මොන පිස්සුද? මට ආරංචි බිසෝට දැන් නාමෙල්ල තිත්ත වෙලයි කියලා. ඇයි තිත්ත උනේ? ඇයි කොයිනි බිසෝව බඳින්නම් කියලා අවුරුදු කීයක් ඒ දෙන්න යාළු වෙලා ඉන්නවද? හ්ම්. නාමෙල් බිසෝව යාළු කරගෙන අවුරුදු 15කටත් වැඩි මං හිතන්නේ. කොහොින් බැන්දා? <laughs> ඒක කවදාවත් කරන මංගල්‍යයක් නෙවෙයි කොයිනේ. මේක හොඳ chance එක කොහොම හරි නාමල්ගෙන් ටියුෂන් ගන්නට කොරමයක් කොයින්ට හදා ගන්නට පුළුවන් නම්. නේද? ආ කල්පනා කරලා බලන්න. අනේ මන් දන්නේ මාමා. බිෂෝට හපන් එයාගේ අම්මා. උන්න තමයි නාමල් මට ටියුෂන් දීපු කාලේ ගෙදරට ගෙන්නාගෙන බිෂෝට යාළුවෙන්ට ඉඩ දුන්නේ. හ්ම්. මං කියන්න වැඩක්. නාමෙල්ට නිකන් ලියුමක් කරලා බලන්න. බාගදා බිසෝව අතහැරලා කොයිනි පැත්තට අනේ මන් දන්නේ මාමා. කවුද දොරට ගහන්නේ? මේ මේ මුදලාලි මහත්තයා කවුද මහත්තයෙක් ඇවිත් අපේ තරහදී සේරුයි සේරම හෝදිසි කරනවා අර අර ඉන්නේ බඩු කිරන මනින ඒ වේ පතුල බලනවා ආන් අර අර බඩු කිරනවා මනිනවා කවුද බල හේ යට ඉහළ යට මගේ ජකා නබර නැතුව අහගනින් නම මේ මං හිතන්නේ මේ ඉස්පැත්තර මහත්තයෙක් කියලා මේ කෝකඩේ අයිතිකාරය කියලා මට සැලකෙරුවා අපොයි අපොයි කොයින් ගින් පස්සේ එන්න මං කියාපු ගැන ඉතල බලන්න හා හා හා මේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ ඉක්මනට. ඇයි ඇයි හදිසියක්ද? ඉක්මනට එන්න කිව්වම ප්‍රශ්න අහන්න එපා. එන්නකෝ කීවම. මම මේ රැවුල කපන්න ලෑස්ති වෙනවා. දහස එක්ක ප්‍රේම කතාවක මේ එන්නකෝ කතාවක ඔයදී ඒ සැරේ සින්දුවක්ම මොනනවා ඔය කරන දේ පස්සේ කරන්න පුළුවන්. ඉක්මනට එන්න නාමෙල් බඩුවක් වෙන්නන්ට. ඉක්මන් කොටයි කියනවනේ. ඒ හින්දා මං එනකල් මේ බඩුව හංගලා තියාගන්න. ඔයා හැරෙනකොට ගිහින් ඉවරයි. ඉතින් මං කොහොමද රැවුල කපන්න සබන් ගාගෙන ඔයා කියන ඔය බඩුව බලන්ට එන්නේ? ඒ බඩුව පණ කියන සප්‍රාණික එකක්ද අප්‍රාණික එකක්ද? සතෙක්ද සීපාවෙක්ද? නැත්නම් මහා අద్භූත සිද්ධියක්. මේ ඔය ඔය අනම්මනම් ප්‍රශ්න අහන්න කලින් ඩිංගක් එළියට ඇවිත් මේ මේ ජනෙල් පල්ලෙන් ගේට්ටුව දිහා බලන්නකෝ. මං කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න තිබ්බා. දැන් ඉතින් පළක් නැහැ. හරි හරි මේ මං ආවා. ඈ? කොහොයා කියපු මේ විශ්මිය දනවන බඩුව? හ්ම්? දැන් ඉතින් ඒ ගැන අහලා වැඩක් නැහැ. එහෙමනම් ඉතින් අපි මේ මාතෘකාව කතාව අහගදමු. කමක් නැහැ. නෑ නෑ කමක් නැත්තේ නෑ. ඒක මට තේරුම් ගන්න බැරි දෙයක් නාමේ තේරුණාද? කොහෙත්ම තේරුන්නේ මේ සේරම කලින් මට කියන්න ඔයාගේ ඔය හිත කැළඹුණේ මොන හේතුවක් නිසාද කියලා. හැබැයි මන් දන්නවා අර මඩේ යන්තමට හිතවන ඉන්නක් හුලං ගහන ගහන අතට නැමෙනවා කියලා. ඒ කියන්නේ මම මඩේ හිටවපු ඉන්නක්ද? <laughs> කොහෙත්ම නැහැ බිසෝ. ඒක අපේ කතා බහේ එන උපමාවක් විතරයි. ඔයා දන්නවනේ උපමා උපමේය කියන්නේ මොනවද කියලා? මට ඕනේ නෑ ඒවා දැනගන්න. මං වාට එළියට එන්න කිව්වේ කවුදෝ වෙදසියගේ ගේට්ටුවට එහා පැත්තේ හිටගෙන මේ ගේ දිහා බල බල හිටියේ හින්දා. <laughs> අවතාරයක්ද? ඔය ඉතින් එක අතකට එක අවතාරයක් වෙන්නත් පුළුවන්. අර අපේ හතුරු ජීවම් කරලා මෙහාට එවන්ට ඇති. අපිව බය ගන්නන්ට. ඔයත් ඔයාගේ අම්මා වගේම බහුභූතයයි අවතාරයයි ඉනාබේතුයි හදිහූණියමුයි ඒ ඔක්කොම විශ්වාස කරනවනේ මං අහන්නේ මේ මං උගන්නපු විද්‍යාත්මක සිටිවිලි වලට මොකද උනේ කියලා හ්ම් ඇත්තම කියනවා නම් මම්මගේ අම්මා වගේ අර මහා ගලේ ඉන්නවයි කියන ගලේ දෙයියන්ටවත් යකාටවත් බය නැහැ. නමුත් ඔයයි මායි කොටු කරගන්න දඟලන අපේ හතුරන්ට නම් මං හරිම බයයි නාමෙල් තේරුණාද? හ්ම් හ්ම් හ්ම් හරි කියමුකෝ. දැන් මොකන්ද ඔයා දැකපු මේ අద్భుත දර්ශනේ? හ්ම් මං ඒක ගැන කියන්න කලින් තමයි ඔයාට එළියට එන්න කියලා කෑ ගැව්වේ. ඔයා නාන කාමරේ ඉන්නකොට. හ්ම් කොහේද ඔයාගේ රැවුල කපන්න මූණිගාපු සබන් ටිකට තැන දුන්නනේ? මගේ ඉල්ලේ මහක දැම්මා. සත්තකින්ම නෑ බිසෝ. මං හිතුවේ අපේ ලොකු හතුරා ඇවිත් ගේට්ටුව ළඟ ඉන්නවා කියලායි. කවුද දන්නේ ලොකු හතුරා අපි දෙන්න විනාශ කරන්න එවාපු අවතාරයක්. ඔය ඉතින් ඕකනේ මට යමක් කියලා ඔයාට හේතු ගන්නත් බැරි. <laughs> අනේ මට සමාවෙන්න කෙල්ලේ. ඔයාට තිබුණා නාන කාමරේ දොරට ගහලා කියන්ට ඒ ඔයා දැක්ක අවතාරය ගැන. එහෙම කීවනම් මං ශැනෙන් පනිනවා එළියට හනුම පැන්නවා. හරි හරි හරි හරි. දැන් ඉතින් ඒ දර්ශනේ ගියා. දැන් ඔයාව වැඩ කටයුතු ටික කරගෙන එන්ටුකු එළිය. ඇයි? කවුරුවත් එනවද මාව මුණ ගැහෙන්න? මේ පේන්ට නම් කවුරුවත් නැහැ එළියේ. මේ මම මෙහෙම්ම ඉන්නම්. ඔයා දැකපු දේ ගැන විස්තර ටිකක් කියන්නකෝ. මේ දැන් වෙදසියත් එන්ට ළඟයි. ඔයා ওই රැවුලේ භාගයයි කපාගෙන ඉන්නේ. මූණ හරියට හිරේ වැටිච්ච මිනිහෙක්ගේ වගේ. <laughs> හරියට හරි බිසෝ. මං ඒ ගැන පුනුපුනා නොකීවට ඔයා දන්නවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ මුවන් පැලස්ස කියන ගමේ හිර වෙලා විඳින දහ දුක ගැන මං හිරකාරයෙක් බිසු ඉපහායි අතීතේ ආයිත් අදින්ට ඔයාට වඩා මං හිර වෙලා ඉන්නේ මගේ උදවිය මට අවත්තරින්ටමයි කියන්නේ <sighs> ඒත් ඒ මගේ හිත ඉඩ දෙන්නේ නැහැ ඒ බලපෑම කඩාගෙන ඔයා එක්ක පැනලා යන්න. මන් දන්නවා ඒයි කියන්න. ඔයා බය වෙලා ඉන්නේ. මම කිසි හරයක් නැති අනාගතයක් නැති පිම්බිලා පෙනෙන නෑ පරපුරක් නැති කිසිම වැදගම්මක් නැති නිකමෙක් හැටියටයි හිතන්නේ. ඒක වැරදි බිසෝ. එපා. මට ඕන නැවත නැවතත් කියලා මගේ මේ උණු වෙන හිත පාරන්ට එපා. මන් දන්නවා. ඔයාගේ හැකියාව වලින් මේ රටේ ඉහළම තැනකට ඔයාට යන්න පුළුවන් කියලා. ඒත් මගේ උදවිය ඒවත් තුට්ටුවකටවත් මායින් කෙරුවේ නෑ. අනේ හින්දායි මං තාමත් විඳවන්නේ. හරි හරි අඬන්න දෙපා බිසෝ. අඬන්න දෙපා. අපි බලමු කොහොමද මේ සටන ජයගන්නේ කියලා. හතුරු හැමතැනින්ම අපි දෙන්න වෙන් කරලා hina වෙන්න බලාගෙන ඉන්නවා. ඒකයි මං වාට අනගෙව්වේ. මීට කලින් මේ වෙදසියගේ ගේට්ටුව ළඟට ආපු නැති කෙනෙක් ආන්නර ගේට්ටුවෙන් ඉසිස බැලුවේ හින්දා. මොන මොනවා? ඉතින් ඇයි ඔය ඒක මට කෙලින්ම කිව්වේ නැත්තේ? කවුද බැලුවේ මුදියන්සේද? නෑ නෑ. වෙදිකාරයාද? මං හිතන්නේ වෙදිකාරයා. නෑ නෑ, මේ මිනිහ දැම්මේ පැලැස්සෙවත් නැහැලුනේ. එහෙමනම් වෙන කවුද? මේ මේ මුදියගේ කඩේ වැඩ කරන හීම්බණ්ඩද? නෑ නෑ අනේ. මං ඒ කවුද කියලා කිව්වොත් බාගෙද ඔයා මට බණි. හරි හරි මං දන්නවා. ඒ ඉබිකම් කිරිය කවුද කියන්නේ? කවුද කියන්නේ බලන්න. අර ඔයාව පෙළවහට ගන්න බලාගෙන ඉන්න දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා හරිද? කොහෙත්ම නෑ. එහෙමනම් කවුද බිසෝ කියන්නකෝ බලන්න. ඒ ඉබිකම් කරපු අවතාරේ ලකුණු එහෙම නැත්නම් ලක්ෂණ කියන්නකෝ බලන්න. ලක්ෂණ? <laughs> ලස්සන කියන එක නේද ලක්ෂණ කියන්නේ. ලස්සනක් නෑ මහා අවලස්සන. ඕ ඒ පෙනී හිටිය රූපේ පිරිමි රූපයක්ද නැත්නම් ගෑනු රූපයක්ද? ඇයි ඒ මහන්නේ? ඔයාගේ මගේ සම්බන්ධ කඩන්න හිටියද කවුරු හරි ගෑනු රූපයක්? ඈ? ගෑනු රූපයක්? කොහෙන්ද ගෑනු රූපේ? අපි නවාතැන් ගන්න මේ වෙදසියගේ ගේට්ටුව ගාවට ඇයි ආවේ කියලා මම මේ කල්පනා කරන්නේ. මේ එයාගේ හැඩරුව ගැන ටිකක් විස්තර කියන්නකෝ. හැඩකුත් නෑ. රුවක් නම් පේන පලාතක නෑ. මං හිතන්නේ ඒ කියන්නේ මේ නිකම්ම නිකං සිටිවිලි මාත්‍රාවක් විතරයි නෑ නෑ. හැඩරුව මට නොපෙනුනාට ඔයාට පේනවා ඇති. කොයි ගෑණිගේ? මට වැරදුනා. කොයි කාගෙත් කියලායි කියන්න ගියේ. <laughs> කටබුරු ගියදත් දිවබුරු නොකියයි. ඇත්ත භාගයක් කීවත් ටිකක් කීවත් මට ඕනනම් ඒ ටික ඔස්සේ ආරවුසලා කවුද ගේට්ටුවට උඩින් බලාපු කෙල්ල කියලා දැනගන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ පරණ යාළුවෙක් මේ ගේ වටේට ඇවිදිනවා ඇති. මාව දාලා දුම්බරට ගිහින්ද නැද්ද කියලා දැනගන්න. හරිද? පරණ යාළුවෙක් කිව්වා. නෑ නෑ මේ මේ යෙහෙලියක් යෙහෙලියක්. ආ කවුද මට හිටිය පරණ යෙහෙලිය? ඇගේ හැඩරුව පොඩ්ඩක් හරි කිව්වොත් මට හොයාගන්න පුළුවන් වෙයි කවුද ඒ තැනැත්ති කියලා. එයා උසයි. මූණ තැඹිලි පාටයි. කොණ්ඩෙ ටිකක් රැලි රැලි ආ දැන් මතකද ඔය මූණට hinaවක් නැගුණේ මං කියන කිව මතක් කියලා තමයි නේ මේ තව සැරයක් අර ගේට්ටුව ඉස්සරහා හිටගෙන ඉස්සිල බැලුවොත් මං ගන්නව බෝලතු ඉඳලා ආයිත් මේ පලාතට නොඑන්ට් මේ මේ ඔයා කියන්නේ අපි ඉස්කෝලේ ඉගෙනගත්තු අර හේමලතා කියන රූපසුන්දරීද නෑ නෑ නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ආ ආ ඒ කියන්නේ ඒ හේමලතා රූපසුන්දරීත් එක්කත් ඔයා ඉහොඳ එකම් පවත්ලා තියෙනවනේ මේ චා ඒක තව මන් දැනගත්තේ අදනේ හැබැයි අර ගේට්ටුවට උඩින් ඔටුවෙක් වගේ ඔළුව උසල බලා හිටි ඒ රූප සුන්දරි නන් නෙවෙයි. හ්ම්. උන්ද තමයි මට විරුද්ධව කැලෑ පත්‍රයක කවියක් ලියලා නානටැංකිය ගාව ඉල්ලලා මොකක්ද ඒ කවිය ඔයාලට මතකද? චි. ඒක කියන්නත් මට මහා හිරිකිත. පොඩ්ඩක් නිකන් කියන්න බලන්න. එතකොට මට මේ තැනැත්තේ කවුද කියලා අඳුනගන්න පුළුවන්. කියන්නකෝ. පොඩ්ඩක් කියන්නකෝ. බිසෝ මැනික කාටත් හොඳ ගුණකාරී ඒක මුල පදේ හොඳේ මම අන්තිම පදේ කියන්නම් දැන් කුසේ සිටින දරුවා කාගේද බාරි අනේ මට එන කේන්ති මේ එයා මේ පැත්තේ ඇයි දන්නවද එන්නේ ආ මං කැමති ඒ රූපසුන්දරිව දකින්ට ඇයි එන්නේ යා මෙහාටම ඈ විස්තර හොයන් තිනවා ඇති තවත් කැලෑපත්‍ර ගහන්න හ්ම් ආ මුදියා මාමා යන්න ගියේ ඇතුළට හරි හරි හරි. කෝ කෝ මේ බෙදලාලානේ නැත්ද ගෙදර ඈ? කෝ කෝ මේ අපේ ආවතිමත් වෙනවා ඉන්නවද? ඔය ගෙදර ඉන්න කෙනෙක් මේ ගේට්ටු අරනවා. කවුද ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිත් මගේ කඩේට. ආරාධින නැද්ද? ආරාධිනගේ දුවත් නැද්ද? මුන් මුන් කවදාවත් මට මේ ගේට්ටු අරින්නේ නැහැ. හ්ම්. මම යනවා. අර ඉතුරු හරිය මම බලා ගන්නම්. මුවන් පැලස්ස. අද රංගපෑවෝ රත්නාලාල්නී ජයකොඩි, ඉනෝකා බණ්ඩාර, සෝම්සිරි චන්දසේන, රෝහණ සිරිවර්ධන සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරි මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය.